ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඒක පුද්ගලෝ භික්ඛවේ ලෝකේ උප්පඤ්ඤමානෝ උප්පඤ්ඤති අත්ථය මනුසෝ කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයං කෝ භික්ඛවේ ඒක පුද්ගලෝ ලෝකේ උප්පජ්ජමානෝ උප්පජ්ජති අච්චරිය මනසෝති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද අංගුත්තර නිකායේ ඒකක නිපාතයෙන් අච්චරිය මනුෂ්‍ය සූත්‍ර පාඨයයි මේ කියුනේ මේ තේරෝ මහණෙනි ලොවේදී ආක්ෂණයේ මිනිසෙක් වශයෙන් එක මේක පුජ්‍යලයක උපදිනවා ඒ කවුද තථාගත වූ ආර්යතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි මේ සූත්‍ර පාඨ කෙටි තේරුම මේ සඳහන් වෙන්නේ ඒක පුජ්‍ය ලෝකේන වර්ෂයෙන් එවැනි දෙන්නේ එක කාලයක පහළ වෙන්නේ නැහැ කියන එකයි අපේ සරුවඥන් වහන්සේ යම් දවසක පස්චිම භවයෙහි ලෝතුරා බුදු වීම සඳහා ඉපදෙනු පිණිස තුසිත දිමලෝකින් චුත වේ මනලව පහළ වුණු සියෙක් නම් ඇසලපුර පසලස්වක් බොහෝ දවසක මහා මායා දේවීන් වහන්සේ අටසිල් පිහිට ලක්ෂයක් වැයකොට මහා ධනද්දී රාත්‍රී සීලේ ආවර්ජන කරමින් අලියම් කාලයේදී සැප නින්දෙන් ඉන්න අතරතේ මහා බෝසතාණන් වහන්සේ යම් මොහොතක පරිසන්දි ගන්නා ලදසේක් නම් එදා සිට යම් දාසක ධාතු පරිනිර්වාණය සිදුවන්නේ නම් ඒතෙක් මේ බුද්ධෝත්පාද කාලයේ තුල එවැනි දෙවන්නේක් පහළවන්නේම නැහැ. තව ලෝතුරා බුදු කෙනෙක් පහළවන්නේත් නැහැ. පසේ බුදු කෙනෙක් පහළවන්නේත් නැහැ ඒ කාලය තුලේ. අග්‍රශාක දෙනමකින් නමක් පහළ වෙන්නේ නැහැ. අග්‍රශාන්තා දෙනමකින් කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ශක්තිත රජ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. හේතුව ඒ ආඛ්‍යාවේ මිනිසෙක් වශයෙන් උපදින සරුවඥන් වහන්සේගේ තියෙන පුණ්‍යානුභාවය නිසායි. ඒ වගේම මේක සඳහන් කරනවා ධර්ම නියාමයේ කියලා. ඒ කාලයේ තුල මෙනි කිසිම ආශ්චර්යයක් වෙන පහළවන්නේ නැහැ. පසේ බුදුවරයන් වහන්සේලා ආචාර්ය පුද්ගලයෝ. අග්‍රස්ථාවකයන් වහන්සේලාත් එහෙමයි. එවාගේම සත්‍යක රජවරුත් එහෙමයි. නමුත් මේ සියලුම උසම උතුමන්ට වඩා අසාමාන්ත වූ ආචාර්ය මිනිසයා හැටියට පහළ වී වදාළේ තථාගත වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒක නිසා සරුවක් යන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ඒ ආශ්‍රණයේ කුජල වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ ජීවදාලේ කවර තේරුමක් අර්ථයක් සඳහාද? බහෝජන හිතාය, බහෝජන සුඛාය, ලෝකානුකම්පාය, අත්තාය, හිතාය, සුඛාය දේ මනුෂාන. දැන් මේ අර්ථය නිසයි. බහෝජන හිතාය, බොහෝ දිනාට හිත පිණිසයි. බහෝජන සුඛාය, බොහෝ දිනාට ලෝකේ ලෝතුරා සුව පිණිසයි. එවාගෙම දෙවියන් මිනිස්යන්ට සමස්ත ලෝකයාට අත්කාලේ ලෞකික ලෝකෝත්තර අර්ථය පිණිසයි. එවාගෙම හිතායේ ලෞකික ලෝකෝත්තර හිත වැඩ පිණිසයි. සඛායේ ලෞකික ලෝකෝත්තර සෝය පිණිසයි. එතකොට තවර ඉදී උතුම්යන් උතුමන් වහන්සේ නමක්ද තථාගතෝ තථාගත නම් වූ ඒ කියන්නේ ඈත අතීතයේදී යන්තාක් ලෝතුරා බුදුවරයන් වහන්සේලා පහළ වී වදාළසේක් නම් ඒ අනුම පහළ වූ නිසා තථාගත ඒ ආකාරයෙන් ආවදලින් තථාගතයන් වෙනවා ඒ තථාගතයන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධෝ අරහන් කියන්නේ මොන තේරුමක්ද ආරසත්‍යයි පිපී අරහන් ඒ කියන්නේ 1500ක් පමණ මේ කෙලෙසුන්ගෙන් දුරින්ම දුර වූ අර්ථයෙන් අරහත්තු තථාගතයන් වහන්සේ. එවාගෙම අරිණං භතත්තා ඉතිති අරහං. රාගානී කෙලෙස් සතුරන් නැසූ නිසා අරිහත්තු තථාගතයන් වහන්සේ. එවාගෙම සංසාර චක්කස්සේ අරහණං භතත්තා ඉතිති අරහං. මේ සංසාර චක්‍රයාගේ කෙලෙස් අරහිඳනෝ නිසා අරිහත් නම් වූ තථාගතයන් වහන්සේ. පත්‍යාදීනම් අරහත්තායිති පියරහං ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ද සුදුසු නිසා අරියතු තථාගතයන් වහන්සේ එවැගේම පාපකරණී රහා භාවයිති පියරහං සීනකින්වත් සහකින්වත් පවත් නොකරන බැවින් අති පරිසුද්ධ වූ සංකාණ ඇති නිසා අරිහත් නම් වූ තථාගතයන් වහන්සේ මේ පහළ වුණේ මේ වාගේ නික්ලේශී උත්තමයන් වහන්සේ කෙනෙකුගේ පහළ වීමයි ආශ්චර්ය පහළ වීමයි එවාගෙම සම්මා සම්බුද්ධෝ මේ කුමන තේරුමක්ද මේ සම්මා සම්බුද්ධෝ සම්මා සාමංච සම්බ ධම්මානං බුද්ධත්තා සම්මා සම්බුද්ධෝ තමන් වහන්සේම මනවින්ම අන් කෙනෙකුගේ උපදේශයක් නොමැතිවම ਸਰව ධර්මයන් සියලුම සංකතා සංකත ධර්මයන් සියලුම ලෞකික ලෝකෝත්තර ධර්මයන් අකට ගත්ත නිල්ලි ගෙඩියක් දකින්නක් නේ අකට ගත්ත වීදුරු බෝලයක් දකින්නක් නේ අතේ ඇඳ මේකා පෙළක් දකින්නාක් මින් තුන් කාලයට ඇති සියලු ධර්මයන් මැනමින් දන්නා බැවින් සම්මා සම්බුද්ධයන් වහන්සේ එවැගේම බුද්ධිතා සත්‍යා නීති තමන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන ආර්ය සත්‍ය අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධ. එවැගේම තමන් වහන්සේ ආબોධ කරගත් ධර්මයේ සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂ ජනතාවට ආબોධ කළ නිසා සම්මා සම්බුද්ධ. සියල්ල දන්නා බැවින් සම්මා සම්බුද්ධ. සියල්ල දක්නා බැවින් සම්මා සම්බුද්ධ. අන් කෙනෙකු වෙතින් නොව තමම් ආબોධ කළ නිසා සම්මා සම්බුද්ධ. ක්ලේශ නිද්‍රාවෙන් අවදි වූ නිසා සම්මා සම්බුද්ධ. ආශ්‍රයයන් ශේකල නිසා සම්මා සම්බුද්ධ. චිත්ත සංකාණයේ විදක්වත් එලෙස් නැති නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත රාග නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත දෝෂ නිසා සම්මා සම්බුද්ධ. ඒ කාන්තෙන් වීත මෝහ නිසා සම්මා සම්බුද්ධ. රාගයේ මේ කාන්තෙන් නික්ලේශේ නිසා සම්මා සම්බුද්ධ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති ඒකායන මාර්ගයේ ගමන ගස් ගැනීම සම්මා සම්බුද්ධ. කාමේවත් සහායක් නැතුව තමම්ම ලෝතුනා බුදු නිසා සම්මා සම්බුද්ධ. අවිද්‍යා අන්ධකාරයෙන් නැසූ නිසා සම්මා සම්බුද්ධ ප්‍රඥා ආලෝකයෙන් ලැබූ නිසා සම්මා සම්බුද්ධ මේ කියන ගුණයන්ගෙන් සමන්විත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හිතසුව පිණිස පහළ වූ ආචාර්ය උත්තමයන් වහන්සේ ඒ මහෞත්තමයන් වහන්සේගේ ප්‍රතිසම්පි ගැනීමේදී දසදහසක් ලෝක ධාතුවල ප්‍රාතිහාරි ශාස්ත්‍රය සිද්ධ වුණා දසදහසක් ලෝක ධාතුවල අපායේ ගිනි නුණා ප්‍රේතාපායේ සාපිපාසා නිවුණා. ත්‍රිසං අපායේ භය ඇති ගැනීම නැති වුණා. ඒත්‍ය වෛරී සත්‍යම් මෛත්‍රී සහගත වුණා. ඒ මුලා ඒ වෙලාවේ දසදහසක් සාකල කිසි තැනක උත්පත්තියක් නැති සත්‍යයටපත් වුණා. ඒ වෙලාවේ දසදහසක් සාකල කිසිම සත්‍යෙක් නොමැරෙන සත්‍යයටපත් වුණා. උපතින් අන්ධයන්ට ඇස් ලැබුණා. උපතින් දිවිගන්ධ කන් ලැබුණා. ඇහුණා. උපතින් ගොළුවන්ද කතා කළ හැකි වුණා. උපතින් අංග විකලයට නිසිසේ අංග ප්‍රත්‍යංග පහළ වුණා. අහසේ ඕලම්බක පත්ම කියලා නෙළුම් මල් අහසේ ඉඳ පටන් ගත්තා. පොළවේ සබ්බුමු පියුම් කියලා පොළවේ පියුම් පියුම් මත වුණා. ගස්වැල් මුල පටන් අග දක්වා මල් වලින් කිල්ලා ඉතිරිලා සුවඳ විහිදවන්න ගත්තා. මහා සාගරයේ හරණිය මිරිදිය වෙලා පස්තියුමින් සැදී ගත්තා. ගංගාවල් ගලන්නේ නැතුව මේ මොහොතේ පස්තියුමින් පිපී ගිය මහ පොළවේ දයක්ගේ උල්පත්මත උනා අහසේ පොකුරු වැහි වැස්සා මිනිසයන් තලඳිය ආභරණ ඉබේම දිලිසෙන්න ගත්තා සූර්ය භාංග තුබු කන්වලම මිහිරි හඳින් ආඳ උනා අහස පුරාම දිව්‍යමය සුවඳ විහිදුණා අහස පුරාම දිව්‍යමය සූර්ය වාදනය වුණා අහස පුරාම සඳිරු තාරකාදීන්ගේ ආලෝකයක් දිවි විමාන බ්‍රහ්ම විමානවල ආලෝකයක් අභිභවාගෙන කුදුම ආලෝකයක් දසදහසක් සත්වල පහළ වුණා දසදහසක් සත්වල සිය ගණන් දහස් ගණන් රාවණන් වමින් මහා පෘථිවිය කම්පා වුණා ආශ්චර්යයි නේද කවුද මේ ආශ්චර්ය සිද්ධ කළේ දෙවි කෙනෙක් නෙමෙයි රක්මියෙක් නෙමෙයි බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි අදිෂ්ඨාන බලයෙන් නෙමෙයි මේ සියල්ලම සිද්ධ වුණේ සාරා සංඛේ කල්පලක්ෂයේ පුරා විශි අසංඛ කල්පලක්ෂයේ පුරා ඇස් ඉස් මස් ලී අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් බෝධි සම්භාර පිළු ධර්ම නියාමයේ නිසයි මේ සම්පස්සිද්ධ වුණේ ඔය විදිහටම දස මාසයක් මේ මව කුසේ ජීවත් වුණේ ආචාර්ය මිනිසෙක් හැටියටයි දෙනක් දරුවෝ වගේ මිනි මව කුසේ වාසය කළේ බද්ධ පරියන්කේ දැනගෙන හරියට කලිඟු කරඬුවක බුදු පිළිමයක් වැඩි ඉන්නා වගේ බොහෝම ලස්සනට භද්‍රපාරියන්කින් මෞතුමියක තෙනින්නේ ඉදිරි බලාගෙන තමයි වාඩිලා හිටියේ. ආශ්චර්යයි නේද? තුසිත දිව්‍ය ලෝකෙන් චතුනේ සිහිනුනේ. මෞකස පිළිසලගාත්තේ සිහිනුනේ. මෞකසේ දසමසක් වැඩි හිටියේ සිහිනුනේ. මෞකසෙන් සිහිනුනේ තමයි ඉපදුනේ. ඒ තරමද පුදුම ආශ්චර්යයක්. ඒ මෞතුමියද ඒ දරුවා දරාගත් කුසැති මෞතුමිය එදා පටන් ජීවිතාන්තය දක්වා කෙලෙස් සිතක් පහළ නොවි වාසය කළා. ආචාර්යය නේද? එවැගේම උපදින දවසේදී ලුම්බිනි සාල වනෝද්‍යානයේදී මේ දරුවා උපන්නේ ධර්මාශ්‍රයයෙන් බයින්න වගේ දෙපය දික් කරලා. ඒ මොහොතේදී මෞතුමියටවත් දරුවාටවත් මැස්සෙක් මඳුරේ ඉඳලා තරම්වත් දුකක් වේදනාවක් නැතෝ උපන්නා. ජාතිරංග මාණික රත්නයක් වාගේ අපරිසුදු දෙයකින් තොරව බොහොම පිරිසිදුව උපන්නා. ඒ නිසාම අරිහන්ත බ්‍රහ්මියෝ හතර දිනක් ඇවිල්ලා කන් දෙලකින් පිළිඅරගෙන දේවීන් වහන්සේට දෙන්නලා කියනවා දේවීන් වහන්සේ සතුටු වෙන්න ලෝතර බුදු වෙන බුද්ධාංකුර පුත්‍රෝණක් ලැබුණා කියලා ප්‍රශංසා කළා. සතරවරන් දෙවියන් ඇවිල්ලා අඳුන් දිවි සමතින් පිළිගත්තා. මංගල සම්මත ඇමතිවරු දුහුල් කඩකින් පිළිගත්තා. ඒ අතරත මේ මහෝත්තමයන් වහන්සේ දකුණු ශිරීපතුල පොළොවට දිගු කළා. පොළව පලාගෙන නෙළුම් මල් පිපුණ ශිරීපතුල දෙක පිළිගන්න. ආචාර්යයක් නේද? ඒ මොහොතේ උපන් වනක් නම සියලු ਸਰවාභරණින් සැරසුණු දහසියවැනි දරුවෙක් වාගේ අනිත්‍යයට දිස් වුණා. ආචාර්යයි නේද? ඒ වගේම දස දිසා බැලුවා. අහසේ දෙවි දේවතාවෝ චාමර සලනි ශේෂත් ධර්මයේ එවාගේම දෙවියෝ වීණා වයමින් නානාවිද උත්සව කරමින් ගණවැද කියනවා ස්වාමීනි ඔබ වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ උත්මයෙක් මේ දිසාවේ නැහැ කියලා. ඊළඟට මේ උත්මයන් වහන්සේ උතුරු දිසාවට පියන ගන්න සූදානම් වුණා. මහා පොළොවෙන් පැනනඟුල සබ්බම පියන් අතේ ඒ නගමින් ශක්තියක් වැඩලා දකුණු අතෝ සෝලා අබ්දෝ හමස්හි ලෝකස්ස ආදී මිහිරි පඳින් සිංහනාදයක් කළා ආශ්චර්යයි නේද මේ ලෝකාලවල සීල බෝසතුන් වහන්සේලා කරන දේශනාවක් මම ලෝට අග්‍ර වෙමි මම ලෝට ජේෂ්ඨ වෙමි මම ලෝට ශ්‍රේෂ්ඨ වෙමි මේ මගේ අන්තිම ඉපදීමයි මින් මත් ඉපදීමක් නැහැ කියලා උන්වහන්සේ අභිහිත නිහිරියන්ින් දේශනා කළා ඒ දවසේ පටන් උන්වහන්සේ රජමාලිගයට වැඩි අතරතේ තුසි කෞකසා භවනයේ දිවා විහරණයට ගිය අසත කාලදේවල තාපසතුමා දෙවියන්ගෙන් මේ කණේදී දැනගෙන වහාම ආව රජවාසලට දෙව්ලොවට වැඩි රජවාසල දන්තික වන්දලා මේ දරුවා දකින්න ඕනේ කිව්වම දරුවා ලවා වන්දවන්ට ගෙනාවා අපේ රජුගු. සැබවින්ම ආඛ්‍යානියක් ලෞතුදා බුදු වෙන උත්මයෝගින් වැඳුම් ලබන්නේ තුන් ලෝකේ කිසිවෙක්ම සමත් වන්නේ නැහැ. මේ දරුවා ලවා වන්දවන්න හදනකොට දරුවාගේ ශිල්පතු දෙක දිගු වෙලා තාපසයන් වහන්සේගේ නරකලේ ජටාව හැපුණා. තාපසයන් වහන්සේ ලක්ෂණ ශාස්ත්‍රයේ පාඩකර උගත් කෙනෙක් බැවින් මේ ශිල්පතුගේ තියෙන ලාංඡන දැක්කා. 108ක් මංගල්‍ය ලක්ෂණයන් සහිත නිර්මල් පෙත්තක් වාගේ ලස්සනම ලස්සන මේ ශිල්පතු දෙක දැකලා වහාමස්නේ නැගිටලා තමන්ගේ නල්ල කියලා බැන්දා. මේක දුටුවා වූ රජතුමාට පුදුම සතුටක්. එවේනාවේ පිය රජිරෝධ ධනුවාට ගැන්දා. හැබැයි මේ තාපසයන් වහන්සේ සිනහ වෙලා ඇඬුණා. අසුවා ඒ ස්වාමීනි සිනහවනේ මොකද ඇඬුනේ? මේ දරුව ලෝතුරා බුදු වෙනවා. ඒ නිසා මට සන්තෝෂයෙන් සිනහ වුණේ. අනේ මට මේ බුදු සිරි දකින්න ලැබෙන්නේ නැහැ. ඊට කලින් මම අරූප භවයට යන්න වෙනවා. ඒ නිසා මට බුදුබණ අහන්න බුදුරුව දකින්න ලැබෙන්නේ ඒකයි මට කනගාටු මේ ආචාර්ය සිදුවීම් කාටද මේ තරම් පාරමී පූර්ණේ කළ මහෝත්තමයන් වහන්සේගේ උත්පත්තිය නිසා එදා ඒ උත්පත්ති මංගලයේදී අර ප්‍රතිසන්දි මංගලයේදී මෙන්න දස දහසක් ලෝක ධාතු වල වගේම ප්‍රාත්‍යහාර සිද්ධ වුණා ආශ්චර්යයි නේද එවැගේම මේ මහෝත්තමයන් වහන්සේ ඉපදී පස්වෙනි දවසේදී මංගල සම්මත බ්‍රාහ්මණු 108 දෙනෙක් හැඳවලා සීල පායාසෙන් දන් දීලා කිරිකර දන් දීලා දරුවාට සුදුසු නම සම්මත කරන්න පරීක්ෂා කරන්න බාර දුන්නා. එයින් අට දෙනෙක් වෙන් වෙලා මේ දරුවාගේ සිරිපතුලේ පටන් සිරස් තලයේ දක්වා ඇති ශරීර ලක්ෂණ බලාගෙන හත් දෙනෙක් ඇඟිලි දෙකක් කුස්සල කිව්වා. "ඉහි මෙහිතිය සත්‍යිත වෙනවා, සයිදුනොත් ලෝතුරා බුදු වෙනවා." හැබැයි ඒ සියල්ලන්ට වයසින් බාලය දහසින් ඇවිදිදී ත්‍රින් ඒ දේ පරතරයට පැමිණි කල්ප ලක්ෂයන් දිනු කළ නුවණැති කොණ්ඩඤ්ඤ මානවකතුමා එක ඇඟිල්ලක් කුසල කීවා මේ දරුවා කිසිසේත්ම ගිහිගේ වාසය කරන්නේ නැහැ මේ දරුවා වයසෙන් 29 දී පැවිදි වෙනවා වාස 35 දී ලෞතර බුදු වෙනවා කියලා අනිත් ඇත්තන්වත් වටහා දුන්නු ඒ ඇත්තනම කොහොමද දරුවෝ ඒ වශයෙන් කිව්වේ මේ බලන්න ආචාර්යයන් වහන්සේ මේ දරුවාගේ නලා තනියේ තියෙනවනේ ඌර්ණ රෝම ධාතුව. සක්විත රජවන උතුමන්ගේ ලැබෙන්නේ මේක රත්තරම් පාටට. මං අතර කැනකී යටියක් බලාගෙන පිහිටෙනවා. මේ බලන්නේ මේ උතුමන් වහන්සේගේ නලා තලයේ තියෙන ඌර්ණ රෝම ධාතුව ශ්‍රී ප්‍රකටවාගේ ඕසදී තාරකාවක් වගේ සුදෝ සුදුයි. මේ දකුණු අතට කැරකිලා කුඩුවක් බලාගෙන තියෙනවා මෙන්න ආචාර්යයන් වහන්සේ විශේෂ ලක්ෂණේ. මුන්වහන්සේ කිසිසේත් සාක්ෂිත රජ කෙනෙක්ම ඉන්නේ නැහැ කියලා අනිත් පැත්තෙන් පහදා දීලා කවදාහරි මුන්නාස්සේ අභිනිෂ්ක්‍රමණය කරනසේක් නම් මමත් මහානවන්නේමි කියලා කොණ්ඩඤ්ඤ මානකතුමා හිතින් දරාගත්තා. ඒ වගේම පැවිදි වුණා අනිත් සද්දෙනාගෙන් හතර දිනෝගේ දරුවන් එක්ක පැවිදි වුණා. ඒ තමයි පංච වර්ගයේ ස්වාමීන් වහන්සේලා ඇටේට මුලින්ම බුදුබණ මඟපල නිවන් ලැබුවේ. ඉතින් මේ මහෝත්තමයන් වහන්සේගේ ත්‍රිපතුලේ පටන් සිරස්තමේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටා තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ 80ක් පිහිටා තිබුණා. මේ ඔක්කොම ආචාර්යයයි. අවුරුදු 16ක් දිව්‍ය කුමාරයෙක් නෙමෙයි බ්‍රහ්ම කුමාරයෙක් වගේ සැපෙන් වැඩුණා. මුළු රටතම ආචාර්ය සම්පත් පහළ වුණා. මේ බුද්ධාංක උත්තමයන් වහන්සේ උපදෙස් දවසේදී කපිලවස්තු නව නුවර හතර වාහල් කඩ සතර මහා නිධානයේ පහළ වුණා. නැගෙන්නේ දකුණ බටහිර උතුර. එකතැනක නිධානයේ ගව්වක් දිගයි පළලයි. හැබැයි පොළවේ ජලතලයේ දක්වාම ජඟුරුයි. සංවේදී මුතුමැණික් ආදී සත්වේද ධාරා සත්‍යයන්ගෙන් පිරීලා. කැමති කෙනෙක් කැමතිසේ ගන්නවා ගන්න ගන්න කන පිරෙනවා. ඔය වගේ අනිත් පැත්තෙන් නිධානයෙන් ගව් දෙකක් දිගපළල. අනිත් පැත්තෙන් ගව් තුනක් දිගපාලල. හතරෙනි පැත්තෙන් ගව් හතරක් දිගපාලල කියන්නේ යොදුනක් දිගපාලල මේ මහා නිධාන වස්තු පහළ වුණා. උත්පත්ති මොහොතේදී බුද්ධ ගයාවේ අස්වත්ත බෝධි වෘක්ෂ රාජාණන් වහන්සේ පහළ වුණා. කාන්ත කාශ්‍යප පහළ වුණා. කාලදාය ඇමතියා පහළ වුණා. එවාගෙම චන් ඇමතියා පහළ වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ පහළ වුණා. යසෝදනා දේවීන් වහන්සේ 15 නම එක දවසේ 15 වෙනි සහජාත වස්තු ඔක්කොම ආචාර්යයයි. එවාගෙම නම් තබන දවසේදී ඒ බ්‍රාහ්මණවරු නම් ලැබුවා මේ දරුවාගෙන් මුළු ලෝකේටම අර්ථයක් සිද්ධ වෙනවා. එනිසා අපි නම් තබමු සිද්ධාර්ථ කියලා නම තැබුවා. මේක අතීත ප්‍රාර්ථනාවක්. වාස 16 දී කාන්‍යාශ්‍රීයේ ප්‍රතිමේ උතුම් නැකත උදාපත් වුණේ වෙසක් පොහොය දවසකමයි. ඒ දවසේදී මව්පස නෑයෝ කියා හිටියා. මේ සිද්ධාර්ථ කුමාරයා කිසිම අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. එනිසා යුද්ධයක් ආව තැනදී කොහොමද රට රැකගන්නේ නිසා අපේ ධර්මයෙන් නම් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ ප්‍රතිඥා කළා. එනවා මේ බෝසතාණන් වහන්සේට පිය රජුණෝන්ගෙන් මේ කහන් ලැබිලා කිව්වා හත් වෙනිදාස කවුරුත් එකතු වෙන්නේ මම ශිල්ප දක්වන්නම් කියලා. මව්පස පියපසේ ඥාති ගුණ 80000 80000 රැස් වුණා මේ ආචාර්ය ප්‍රාතිහාරි දකින්න. බෝසතාණන් වහන්සේ දහසක් නැදී දහසක් බල ඇති දුන්නක් අරගෙන වම් පායේ මාතගේ මාපතගේ දෙක කරුවට තියලා දුනුගේ ගස්නකොට මහ පොළොව කම්පා වුණා. පොදුම ආචාර්ය ශිල්ප ශාස්ත්‍ර දැක්වුවා. හැමෝම විස්මිත වුණා. උන්වහන්සේ ඒ ජීවිතේ කාගෙන්වත් අකුරක් ඉගෙන ගත්තේ නැහැ. කාගෙන්වත් අකුරු ඉගෙන ගැනීමට අවශ්‍ය වුණේ නැහැ. සියල්ල ඉගෙනගෙන ආයේ උත්තරමයන් වහන්සේලෝ පහළ වුණේ. සමහර කෙනෙක් කියනවා සරුව මිත්‍ර කියලා ගුරුවරේ ഘോഷතුන් වහන්සේට උගන්වනවා කියලා. ඒක මහායාන මතයක් අපේ තථාගතයන් වහන්සේට උගන්වන්න වෙන ගුරුවරේ අවශ්‍යුනේ නැහැ දෙව්ලොවක් නැහැ බඹලොවක් නැහැ එවැනි ගුරුවරේ. එනිසා අපේ මහා ഘോഷතනන් වහන්සේ තමම දැනුම් සම්භාරයක් දරාගෙනයි ලෝ පහළ වුණේ. ආචාර්යයි උන්වහන්සේට තුන්විතු වන ප්‍රාසාද තුනක් ලැබුණා. එවැගේම කල්ප සාරාංශක කල්පලක්ෂයක් එකට පෙරම් පුරාගෙනාම යසෝදරා දේවීන් වහන්සේ අගමේසේ වුණා. එවැගේම 40000ක් නළඳනම් එක්ක තුන්විතු වල තුන් ප්‍රාසාදවල සම්ප්‍රක් දින්දා. නමුත් උන්වහන්සේගේ සිත ඇතුලේ දිදුලෙන් පැවතියේ ගෞතම බුදු වීමේ ශක්තිය. උන්වහන්සේ අවුරුදු 28 දී අවිනතයන්දී දකින් ලැබුණා වාස්ගත කෙනෙක්. ඊළඟට තවත් මාස කිහිපයකින් යනකොට හම්බුණා ලෙඩෙ. තවත් මාස කිහිපයකින් යනකොට හම්බුණා මූර්ත ශරීරයක් ගෙන යනවා. ඔය අවස්ථා තුනේම රියදුරාගෙන් විස්තර අහන සංවේගයෙන් හිටියේ. සංවේගයෙන් හිටියේ. ඒ සංවේගයෙන් ඉන්න අතරේ මාසේ කල්පනාකාරී වුණා මේ ඉපදීම නිසායි ජනාවට යන්නේ. ඉපදීම නිසායි ලෙඩ වෙන්නේ. ඉපදීම නිසායි මරණය සිද්ධ වෙන්නේ. මේ ජනාව්‍යාදී මරණයන් ඉක්මවා යන්නේ අජර අව්‍යාදී අමෘත නිවනක් මා සොයන්නට ඕනේ. මෙන්න අර බෝධිසත්ව සංකල්පනා මතෙන්න පටන් ගත්ත හැටි. ඊළඟට අන්තිමට හතරෙනි වරේදී හරියට ඇසල පොයක් දවසේ වින තියද්දි දැක්කී උපසාන්ත වූ සුඛේ සුඛලි සංවේගඳ පෙරවා පිදිසුලා වඩින ආකාරයෙන් කියනගෙන ශ්‍රේෂ්ඨ පැවිදි රූපයක් දැක්කා. දැක්ක ගමන් මුන් වාසයේ හිතුණා මෙන්න අභිනිෂ්ක්‍රමණය කරලා සියල්ලෙන් දෙවියන් වූ කයක් ඇතුව සියල්ලෙන් දෙන් වූ සිතක් ඇතුව නිදහස් ජීවිතයක් ගෙවෙන උතුම් ජීවිතයක් මමත් මේ தත්ත්වයට යන්න ඕනේ මේ ජරා ව්‍යාධි මරණ ඉක්මවන්නට උන්වහන්සේ දා සැන්දෑවෙන තුරුම මෙන්නේ සරිසරලා පිටත් වෙන අගනකොටම පණිවිඩයක් ලැබුණා පුතුරෝණක් ලැබුණා කියලා. එක වචනින්ම කියවන ඔන්න රාහුලයේ කුපන්න බන්ධනයක් කුපන්න කියලා. දරුවාට රාහුල නම ඇති වුණා. එවැගේම එදා වඩිනකොට උන්වහන්සේ වඩින් ඉස්සර පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ පොකුණ ස්නානය කළ ගොඩ වෙනකොට කපමාත්මෙක් ආව ඇඳුම් අඳවන්නේ. ඇත්තෙන් මේ මනුෂ්‍ය කපමාත්මෙක් නෙමෙයි. ඒ තමයි සබ්දේව රාජ්‍යරුවන්ගේ අනින් ආ විශ්වකර්ම දී පුත්‍රයා. මේ අන්තිම තුන්වහන්සේ ගිහි ඇඳුම් ඇඳ ගන්නා දවසයි. ඒ වෙලාවේ දිවසළු වලින් අන්දවලා රාගයේම දිව්‍යමේ ඔටුන පලන්න වෙලා දිව්‍යමේ ආභරණ පලන්න වෙලා දැන් ඉතින් මේ වඩිනවා නගරයට යන අතර දැක්කා තමන්ගේ ඥාති කුමාරියක් වෙන කිසා ගෞතමියගේ නිබ්බුතපදේ එතුමියට ලක්ෂයක් අගන මුතුහාරිය දීලා ත්‍යාගය දීලා මාළිගාට ගොඩ වෙලා එදා බොරු නිින්දකින් නිදාගත්තා. රාත්‍රී මැදින් වෙනකොට නළු නිලියන් සංකම් වල වැටලා මල කඩන් වගේ නිදාගන්න ඉන්නකොට උන්වහන්සේ තේරුණා ඒ කාරේ සොහොම්බිමක් වාගේ. එලා උන්වහන්සේ නැගිටලා සංඝමිතයාට කතා කරලා යසෝදරා දේවිය ඉන්නේ මාළිගාව ඉලිපත් ළඟට ගියා දරුවා බලන්න. ඒ දරුවා වඩාගත්තොත් දේවිය අවදි වෙන නිසා ඉලිපත් ළඟ ඉඳලා හිතුවා මේ දරුවා වගේ තමයි ලෝවැසු සීළු සත්‍යෝ. මේ දරුවාට සීළු සත්‍යයන්ද මේ ජරා රෝග මරණයන්ගෙන් අපි මිදුණු අජරාමර නිවන සාදා දීම පිණිස මම අද පිටත් වෙනවා කියලා යෝධෙ ජීවිතෙන් පිටත් වුණා. එන අතරතේ අන්ත කාශ්‍යප පිටින් එනකොට අටලොස් ප්‍රියන් උසැතිනි මහා ප්‍රාකාරයෙන් උරින් පනින්න ඉන්නකොට දොර ඉදීම ඇතුණා. ඉදීම ඇල්ල ඉදිරියට එනකොට මාර්ගයේ කුත්ලෙන් අකපාලකින් වඩින්න එපා. හත්දාසකින් සත්‍ය කරාදි සැප ලැබෙනවා. උනාස කියායේ කියා මම සත්‍යක සැප පිණිස නෙමෙයි පහළ වුණේ ලෝතුරා බුදු වීම සඳහා. එනිසා මම යනවා කියලා උන්වහන්සේ ශිෂ්‍යයන් මඟ දෙවාගෙන ගිහිල්ලා අලෝමා නදී තීරයේදී කේසච්ඡේදනය කරලා ගතේකාර බ්‍රහ්ම රාජයා පිළිගැන්වූ අටපිරිකර ධර්ම උත්තම ප්‍රවෘජා වේශයටපත් වුණා. එදා ඒ බ්‍රහ්ම රාජයාගෙන් පිළිකර ලබන්න මොනතරම් හේතු සම්පත්තියෙන් නැද්ද? සබ්දේව රජතුමා කේශ කලාපය අරගෙන තෞපිසා භවනයේ සිළුම් නිසය ගන්න. බ්‍රහ්ම රාජයා සලුගලි සලුපිනේ අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකයේ සලුම් නිසය දැංගා. ඒ අතරත සන්න ඇමතිආද සියලු ආභරණ ආදී බාරමීල පිටත් කෙරුවා. කාන්ත ශාස්ත්‍රඥයන් යන්න ඕනේ නැහැ. එතනම ණයපැලි කලුරිය කළා සුගතියට උපන්න. බෝසතුන් වහන්සේ දින හතක් ධර්ම ප්‍රීතියෙන් निराහාරව අනුපියාමවන්නේ ගත කළා. හත්වෙනි දාසේ පිරිසුඟා වැඩි රජගහ නුවරට. නුවරවැසි ජනතා පුදුමයටපත් වුණා. කවදාකවත් මේ ශ්‍රමණ රූපයක් දැකලා නැහැ. අවසන් වහන්සේලා නම් දැකලා තියෙනවා. පාරාජිරුවන ධර්මම වෙලා එතුම ආරාධනා කළ රාජ්‍ය ලබන. බෝසතුන් වහන්සේ කිව්වේ මම මිනිස්යන්ට රාජ්‍ය කරන්න නෙමෙයි පැවිදුනේ ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන. සාදු සාදු ස්වාමීන් වහන්සේගේ දේහ සම්ප්‍රත්‍ය ඇතු අනුව වාසේ ලෝතුරා බුදු වෙනවා ඒකාන්තයි. සාදු ස්වාමීන් වහන්සේ බුදු වෙලා පළමුවෙන් අපේ රටට වඩිනසේක්වා කියලා ආරාධනා කරා. බෝසතාණන් වහන්සේ වැඩියා ආලාර සාලමතුමාලාකට මේ සාකච්ඡා කළා පමණයි ගහක් මුලට වැඩම කරන තමන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම අවදි කරගෙන භාවනාවට යොමු වන සමාප්‍රතිහතක් ලැබුවා. ආනාර කාලාමතුමා ආරාධනා කළා තමන්ගේ ආශ්‍රමයේ නැවතෙන්න කියලා. බාරගත්තේ නෑ බුද්ධකරා පුත්‍රයා වෙත ගියා. මේ සාකච්ඡා කළා සුවල්ප වෙනාම ගහක් මුලට වැඩිය අටවෙනි සමාප්‍රත්‍යය ඉපදෙවෝ. ආචාර්යයක් නේද? ඊළඟ තුරුවේල දනව්වට වැඩම කරවලා මහා ප්‍රධාන වීදි වඩන්න පටන් ගත්ත අවුරුදු 6කට ආසන්න කාලයක්. ඒ කාලයේ පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා පැවිදිව උපස්ථාන කළා. ඊළඟට නැඳුම් පිළිවෙත අනුව ගමන් කරන්න හිතුවා. දුෂ්කර ක්‍රියාව නිවන් මාර්ගක් නොවන බව තේරුම් ගත්තා. කාමසුඛානිකාන යෝගියයි අත්තිලමාතාන යෝගියයි දෙකම අන්ත දෙකක්. නැගුම් පිළිවෙත අනුගමනය කළ යුතුයි කියලා පිරිසුදා වළඳමින් ධානය වඩන්න පටන් ගත්තා. දවස් 15ක් ඇතුළත මේ දිරාපත් වූ ශ්‍රී දේවයන්ට ප්‍රකෘතිමත් වුණා. ඊළඟට හෙටයි වෙසක් පොයේ කියලා හරියටම 35 වෙනි වසරේ උදා වෙන දවසේදී රාත්‍රී අලුයම් කාලයේ මහා සිහිනව පාද්දුතුවා. එයින් උන්වහන්සේ තේරුම් ගත්තා මේ කාන්තෙන් ලෝතුරා බුදු වෙනවා කියලා. ඊළඟ දවසේ සුජාතා මේ කෙරෙපිදු පිළි අරගෙන සවස් වෙනතුරු රුක්ෂවන් වල සමාපatti සුවයෙන් වැඩි ඉඳලා නැමේ පිණින්ගේ මාර්ගයක් දිගේ යන් වඩිනකොට සොත්ති නම් බ්‍රාහ්මණතුමා දැකලා එතුමාගේ හස්තලින් කුසතනමේ කියලා පිළිගන්වන්න යෙදුන මේක තවුසන් වහන්සේලා වාඩි වෙන්න සැතපෙන්න භාවිතා කරන දෙයක් නිසා. ඒක සියල් ධර්මතාවක්. ලෝතුරා බුදු වෙන්නේ කනකොලේල අප ඇතිරිල්ල කුඩයි. ඉතින් මහා බෝසතුන් වහන්සේ බෝධි මණ්ඩලයට පැමිණියා බෝධීන් වහන්සේ වකට අවුරුදු 35ක් වයසයි. ප්‍රියං 100ක් උසයි. ප්‍රියං 50ක් ජීතන අතුපැතරේදීන් තිබුණ සුදෝසුදු වට වූ කඳින් යුතු බොහොම දර්ශනීය වෘක්ෂයක්. එතෙන් වැඩම කරලා දකුණු දිග බටහිර දිග උතුරු දිග බැලුවාම පොළොව කම්පා වුණා. නැගෙන් දෙස බැලුවාම නිශ්චල වුණා. එතෙන් කුසතන මේටි දිග හැරලා එනකොට ආසනයක් පහළ වුණා. 14 වෙනි අධිග්‍රපාල ඇති මේ ආසනයේ වාඩි වුණේ අදිෂ්ඨාන හතරක් ඇතුව. උන්වහන්සේ ඉරවැසියන්නේ මේ වාඩි වෙච්ච වෙලාවේදී බෝධි සම්භාර කරන ආස්භාවයේදී ඒ කියන්නේ විසුතුරු අධ්‍යයනයේදී ඇතිව ස්වල්ප ප්‍රමාදයක් නිසා වසවාට දීකෝත්‍රියා මහසෙනගක් එක්ක ඇවිල්ලා මහා සටනක් කළා. නමුත් බෝසතාණන් වහන්සේගේ පාරමී සම්භාර බලයත් එවාගේම මෛත්‍රී බලයක් නිසා මාර්ගයේ පුත්‍රයා සතුරිවරින් කරදී ගියා. මේ සිද්ධි ඉරබැසයන් විශ්වරිස් දුනි. ඊළඟට උන්වහන්සේ පළපුරුදු ආනාපාන සති පරමස්ථානෙ ගත්තා. සීලම අර්පණා භාවනා මුදුන්පත් කළ ස්වල්ප වේලාවකදී පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ කරගෙන අසීමිත දීර්ඝ කාලයක් අතීතයේ දිහා බැලුවා. භවයෙන් භවයේ තමන් වහන්සේගේ ස්කන්ධ පරම්පරාව හැටි පටිච්ච සමුප්පාදය අනුව දැනගත්තා. සාත්‍රයේ මැදියම් කාලයේ දිවස් නුවණ ලබාගෙන මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝමන අසෝමන හැම සත්‍යයක්මත් දැක්කා. ඒ වගේම හිත ඇති හිතනට සෑම සංස්කාර දැක්කා. අන්තිමේදී අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන් අනුව පවත්නාක දැකලා පටිච්ච සමුප්පාද විපස්සනාවට යොමු වුණා. අලියම් කාලයේදී බ්‍රහ්මයේ බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතු වල අර ප්‍රතිසන්‍ය මංගල්‍ය උත්පත්ති මංගල්‍ය අවස්ථාවන්දී මෙන්න අසීමිත ප්‍රාත්‍යාරි ශාස්ත්‍රය සිද්ධ වෙද්දී සවාසල සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් ලෝතුරා සම්මා සම්බුදු වුණා. ඊළාමේදී තථාගතයන් වහන්සේගේ මනෝමය ප්‍රීති වාක්‍යයක් කියුණා අනේක જાති සංසාරං ගාථා. සැබවින්ම එදා මේ මොහොතේ පටන් දින හතක් පළඟ නොලියා සූවිසි පෝර්ණක්වාර සමාපatti සූවෙන්නිමින් ගලේ හිටියා. ඊළඟට දෙවෙනි සතියේදී බෝධි වෘක්ෂයට වග්‍රාසනයට ගෞරව පිණිස හිටිවනක්ම සමාපත්තියෙන් යෙදී නේත්‍ර කාන්තියෙන් ගෞරව කළා. තුන්වෙනි සතියේ සක්මනේදී සමාපatti සූවින්ද සතරේ සතියේ ධර්ම සම්වර්ධනය කරමින් වැඩ සිටියා. හයියට පොසොන් පොයේ උදාවන දවසේ ශ්‍රවණ ගුදුරැස් දෙන්න පටන් ගත්තා. පස්සේ සතිය අජපානුගලොක් මොල සමාප්‍රතියෙන් වැඩ සිටියා. මාර දිහිත්‍රෝන් ඇවිල්ලා රඟ දැක්වූ වෙලාවේ ඔවුන් පළවා හැරලා Taman වහන්සේ සමවසෝ වින්දා. පළවෙනි සතියේ මුචලින්ද සතියේදී හරේ මුචලින්ද නාග රාජයාගේ නාග භවනයේ වාසයේ සුවසේ සමාප්‍රතියෙන් වැඩ සිටියා. හත්වෙනි සතියේ රාජයාතනි මූලයෙන් වාසයේ සමාප්‍රති සුවයෙන් වැඩ සිටියා. ඒ දවස් 49ක් වෙනුණා ඊළඟට තපස්සු බල්ලුක දෙපළගේ අස්සනොත් මේ පිනොත් පිළිඅරගෙන දෙන්නට කේශ ධාතු මිත්‍යක් ත්‍යාගි දුන්නා. ඒ දෙන්නා බුද්ධ රාජ්‍යයේ සරණ ගියා. ඊළඟට අගවිනි සතියේදී ධර්ම ගාමේ දැත්තේ අයකා නුගර කුණ දෙසී කළා. එලාමේනි සහම්පති බ්‍රහ්ම රාජයා වේලා ධර්ම දේශනාවට ආරාධනා කළා. අසල පොයේ දවසේදී ධම්සක් පැතුම් දේශනේ ආරම්භ කළා. වර්ණස් නුවර සමීප ඉසුපතනාරාම නිගදායේ ඒ මොහොතේදී දසදහසක් ලෝක ධාතුවල මුළු දවසේ පුරාම අර වගේ ප්‍රාත්‍යාරයන් සිද්ධ වුණා. දසදහසක් ලෝක ධාතුවට කාලින් ඇතින ඒ ඒ මංගල ධර්ම දේශනේ පැවැත්වුවා. 18 කෝටියක් බ්‍රහ්මෝ රහත්තුන අසංඛේයයක් පිළිතේ සෝවාන් මගපල නිවන් සුව ලැබුවා. අඤ්ඤා කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයට පත් වුණා. පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. තවත් පහක් ඇතුළතදී හත් දෙනා වහන්සේ සෝවාන් වී පස්වෙනි දවසේදී අනත්ත ලක්ෂණ සූත්‍රයේ ශ්‍රවණයෙන් තත් දෙනා වහන්සේ මහා රහතන් වහන්සේලා බාටපත් වුණා. හයවෙනි දවසේදී යසකුල පුත්‍රයන් වහන්සේ පැවිදි වරහත්යටපත් වුණා. ඊළඟ දවසේ නිතුමාණන්ගේ පිරිස 54 දෙනෙක් ඇවිල්ලා පැවිදිව රහත් වුණා. හත්වෙනි දවසේදී නාලක ස්වාමීන් වහන්සේ පැමිණ මෝණිය වට අහගෙන හිමාල වනාන්තරයේ වැඩමලා තහත් වෙලා එහිදී පිරිනම් පාවදාලා එවැගේම මේ විදිහට ආශ්චර්ය වූ ජීවිතයක් කාටද ලැබෙන්නේ මේ වාගේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි එදා මේ උත්පත්ති මංගල්‍ය ප්‍රතිසන්දි මංගල්‍ය බුද්ධත්ව මංගල්‍ය ධම්මචක්ක මංගල්‍ය වගේම ආයු සංස්කාරාත්මන දවසේදී පරිනිර්වාණ මංගලයේදී මේ වගේම ප්‍රාත්‍යාරය සිද්ධ වුණා ඔය විදිහට ප්‍රාතිහාරය සිද්ධ වෙන්නේ කාටද පුණ්‍ය භාග්‍යයක් තිබුණේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ මේ සරුවඥන් වහන්සේගේ ජීවත් වූ නැත්නම් මේ බුදු වෙලා ජීවත් වූ 45 වසර මුළුල්ලේ විශාකර වාරකදී දේශෝදාමියන් අසංකේය අසංකේය දකින් පිළිත අමා මහ නිවන් සාක්ෂාත් කරගත්තා. ජීවමාන කාලයේ සේසූවිස අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දිනාත චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව අවබෝධ කරවා දුන්නා. තමන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය නිසා අපමණ ජනතාවක් දෙවලෝ බමලෝ ගියා. ස්වාමීන් තමන් වහන්සේ අනාගතේ බලා මානෙල් මාසූන වේදන ශ්‍රේමක පත්මයෙන් බුදු බුදුරජාණන් වහන්සේ දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාංගක බ්‍රහ්මස්වරයෙන් අදිෂ්ඨාන බල පිළිතුවා සුවාසෝ දහසක් ධර්මස්පන්දේ දේශනා කළා. අනාගතයේ අවුරුදු 5000කට වැඩි වලක් සම්බුද්ධ ශාසනය දෙනුවෙන් තත්පරයක් ගානේ අනාගතයේ සියල්ල සිදුවෙන හැටි දැකලා අදිෂ්ඨාන බල පිහිටුවා තමන් වහන්සේ ආශාගේ කෙළවරේ දසදහසක් ලෝක ධාතු ඒකානෝප කළ මිනිපානක් නිවෙන්නාසේ අනුපාදිසේත පරිනිර්වාණය අමාමහ නිවන් පුර වැඩියා එවාගේම රහතන් වහන්සේලාද පිරිමි වුණා. සසු ආර්යයන් වහන්සේලාද ආර්ය සුගතිගාමී වුණා. සසු ජනතාව සෝපියේ කර්මාරෝපෝ මිය පරලෝ ගියා. සැදීත විහාරස්ථානද එවකට පෙරති සොළොස් මහා ජනපදද රාජධානි ගන් පොකුළු මාලිගාදී සියල්ලද කාලයාගේ හැවෑමෙන් නැස්තාවශේෂ වුණා. මේ වාගේ රහඳතාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වෙන විශාල වස්තුත් ගෙවල් දොරවල් ඉද කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් ගින්ගෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් මුලෙන් දේශෙන් හේතෙන් පරිහරණය කරන ආභාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර නිතර පෙළපෙළී පවත්නා බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සංස්කාර ධර්මයේ දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැත ගැන දින තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. මේ දෙකම නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. නිවන ආબોධ කරන ආර්ය අෂ්ටායක මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා අද දීර්ඝ කාලයක් තිස්සේ පිරු බෝධිපාක්ෂ ධර්මයන් ඥානභාවයෙන් පාරමිතානුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජනාමර අමා මහ නිවනින් සැනසුණා. සතර දුක් තරණය කළ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසීවදාළ බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතයේ පුරා රැස්පත් කරන දාන සීල භාවනා ආදී සියලු ආකාරයෙන් දිනු කරගන්නා වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ ශක්තියෙන් පාරමී ශක්තියෙන් අපටත් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ආශ්චර්ය වූ බුද්ධ ජීවිතයෙන් අපට ලැබුණු විශේෂ දායාදය තමයි මේ දාන ශීල භාවනාදී කුසල් රැස්කරමින් දිනු කර ගන්නා වූ බෝධිපාක්ෂික ධර්ම මේ බෝධිපාක්ෂික ධර්මයන් නිසා තමයි ජනතාව සුගතියට නිවනටපත් වෙන්නේ විශේෂයෙන්ම සතර මඟඵල නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ බෝධිපාක් ධර්මයන් සිටේ දිනු කර ගැනීමෙනුයි. දිනක් විශාකා මහා උපාසිකා මාතාව බුදුරජාණන් වහන්සේ ඇතුළු විශාල සංඝ පිරිසකට දානි දීලා බුදු පාමුල වැඳලා ආරාධනයක් කළා. ස්වාමීන් වහන්සේ වරම් අටක් ඕනේ. ඒ මොනවද? මේ සරත් නෝනට ඉන්න සීලම ආගන්තුක සංඝයාට මම දාන දෙන්න ඕනේ. සරත් නෝනෙන් පිටවී වඩින ධනික ස්වාමින් වහන්සේලාට මම දාන දෙන්න ඕනේ. සරත් නෝර වාසියේ සීලම සංඝයාට නීති කැඳ දාණේ මට දෙන්න අවසර ඕනේ. සරත් නෝර වාසී ගිලන් භික්ෂූන්ට ගිලන් දාන දෙන්න මට අවසර ඕනේ. ගිලන් භික්ෂූන්ට දිනේ තේ සපයා දෙන්න මට අවසර ඕනේ. එනම් උපත්ායක භික්ෂූන්ට දන් දෙන්න මට අවසර ඕනේ. සරත් නෝර වාසී සීල සංඝයාට වස්තුක සාටක තීර දෙන්න මට අවසර ඕනේ. සරත් නෝර වාසී භික්ෂුණීන් වහන්සේලාට උදක සාටිකාගෙන ජල සාටිකා දෙන්න මට අවසර ඕනේ. සරුවක්යන් වහන්සේ ඇසුව මොකක් පිළිසද මොන ආනිසංසය පිළිසද මේවා ඉල්ලන්නේ. ස්වාමීනි මෙන්න මේකයි මගේ බලාපොරොත්තුව. ඒ කියන්නේ මේ සවැත් නුවරට දෙසින් වඩිනවා ස්වාමින් වහන්සේලා. සමහර ස්වාමීන් වහන්සේනේ ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් අපි එන්නේ අහවල් ගියා මිදලා. එනේ අහවල් ස්වාමීන් වහන්සේ ආපුවත් උනා කොහෙද උපන්නේ කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ බොහෝ සෙයින් එනම උපන්නා නෙමෙයි රහත් වෙලා පිරිනවන් පෑවා කියලා. ඉතින් මම මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මේ රහත් වූ පිරිනවන් පෑව ස්වාමීන් වහන්සේ මේ සවැත්නුවට කවදා හරි ඇවිල්ලා තියෙනවද? එහෙමයි බොහෝ ආර්යයන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ස්වාමීනි මං හිතනවා මේ රහත් වී පිරිනවන් පෑව රහතන් වහන්සේ මගේ ආගන්තුක දාණය වළඳලා ඇති. මගේ ගමික දාණය වළඳලා ඇති. මගේ නිත්‍ය කැඳ දාණය වළඳලා ඇති. අනේ සාදු සාදු මගේ දෑතෙන් කළ මේ උපස්ථානෙ ලබාගත් උත්තරමයන් වහන්සේ නමක් කෙලෙස් නැසා අරියත්තේදපත් නිවන් දැක්ක නේද කියලා මම හිතනවා ස්වාමීනි එතකොට මට පුදුමාකාර ධර්මමය ප්‍රමෝදයක් ඇති වෙනවා මේ ප්‍රමෝදය තුළින් මට පස්වන ප්‍රීතිය ඇති වෙනවා ඒ ප්‍රීතිය නිසා මගේ හිතගත සංසිඳෙනවා ප්‍රසද්ධිය ඇති වෙනවා එයින් මගේ හිතගත සැපයටපත් වෙනවා එයින් මගේ හිතේ සමාධිය ඇති වෙනවා ඒ සමාධිය තුළින් ස්වාමීනි මගේ සිතේ බෝධිපාක්ෂික ධර්මයන් වැඩිරෝ. මෙන්න මේ අර්ථයේ පිණිසයි ස්වාමීනි මම මේ වරම් ඉල්ලන්නේ. සරුවක්ඥන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු විසාකා වෙමි. මගේ සාධනේ ගම්කින් කම්කන හැම දිනම බලාපොරොත්තු වෙන්න ඕනේ. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් හිතේ දිනු කරගෙන ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබා ගැනීම. චිත්තාලංකාරත්තං චිත්ත පරික්ඛාරත්තං දානං දේති කියලා අනුශාසනාවක් කළා. චිත්තාලංකාරී කියන්නේ සිතේ අලංකාරය නම් බෝධිපාක්ෂ ධර්මයන් හිතේ ප්‍රගුණ කර ගැනීම. සිතේ පරිස්කාරය නම් බෝධිපාක්ෂ ධර්මයන් හිතේ පිරවරා ගැනීම. බෝධිපාක්ෂ ධර්ම කියන්නේ සතර මඟ සතර ඵල නිවන අවබෝධ කරගන්න උපකාර වන ධර්මතා 37ක්. දැන් අපි මේ මහා දානයක් දුන්න මහා පින්කමක් කළා. ඊයේ දවසේ මහා සංඝරෝණ වැඩම කරවා ගත්තා. ඥාතම් පාසුකම් පූජා කළා. ඊළඟපස දාන කෙරෙමු. එවැගේම රාත්‍රියේ ස්වාමින් වහන්සේලම වර්ෂාම්‍යද්දේ නමුත් සීමා සම්මත ගරු විනී කර්මයේ නිසෙසේ සිද්ධ කළා. උදෑසන මහා සංඝරෝණ ධම්පන් පිළිගන්නවා. දැන් මේ මොහොතේදී සංඝ රැකේ වැඩම කරවාගෙන මුන්පන වෙලා ස්වාමින් වහන්සේගේ දෙපා දුවලා පිසදාලා එයාකින් ගාණේ පිළිගන්නවා. දැන් ඊළඟට මේ පිළිකර බාහන සංඝ සතුගල ආශීලයක පිළිදෙලා මේ බණපදයකට සවන් දෙනවා. මේ කාලය තුල පින්වතුන්ගේ සිතේ ලැබුණා සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර. ඊනිපාද හතර. ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හත, මාර්ගාංග අට. මේවා තමයි බෝධිපාක්ෂ ධර්ම. මේවා මේ ශක්තිය මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් භවයක් භවයක් පාසා සුගතියෙන් සුගතියට ගමන් කරවලා අවසානයේදී සතු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමයි. ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මත්තානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ